වෙන ආකාරයේ දේශනා මේ ප්‍රවාහ වීමට උපකාර වන ආකාරයේ දේශනාවක් කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා දෙන සමාධි භාවනා කළ සූත්‍රය ඒ සූත්‍රයේ මෙලෙසින් දක්වන අතිලිපේ සමාධි භාවනා අවසානකාර සම්මතන්දී මහණෙනි මේ ආශ්‍රය සේකේ සඳහා හේතු වන සමාධි භාවනාවක් වෙනවා. ආශ්‍රය කියන්නේ අපගේ හිත තුළ කල්ප ගණන් තිස්සේ බොහෝ ඈත කාලයේ සිට හිත තුළ තැම්පත් වෙලා ඇත්ත වශයෙන්ම සිත තුළ තැම්පත් වෙලා තියෙනවා කියන අදහස නෙවෙයි සිතේ ලැබුම් මරදල තිබෙන ක්ලේශ ධර්ම. ඒ ආස්තර ධර්ම ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. මේ ආස්තර ධර්ම ධර්ම 10 ශ්‍රේතිගෙන සඳහා තිබෙන භාවනාව තියෙනවා කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. මේ ආස්තර ධර්ම 10 තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකේ ආය ආස්ව ධම්ම සම්බෝධන ධම්ම තුනක් තියෙනවා. මේ සම්බෝධන ධර්මයන් <coughs> සෝවාන් වීමේදී තමයි නැති කරන්නේ. එතකොට කාමාශ්‍රව, භවශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා සාස්ත්‍ර ධර්මයන් විස්තර කරනවා. එහිදී දිඨාශ්‍රවය කියන එක සෝවාන් වීමේදී නැතිවන. එතකොට සංයෝජන වශයෙන් කතා කරනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාශ්‍රවෝ ආශ්‍රව වශයෙන් කතා කරනවා නම් දිඨාශ්‍රවය සෝවාන් වීමේදී නැතිවන. එතන වගේම සකදා විග්‍රාමී වීමේදී අනාගාමී වීමේදී කියන මාර්ගඵල ලැබීම තුළදී කාමරාග පටික කියන සම්මෝධ ධර්ම දෙක නැති යන්න සෝවාන් වෙලා සක්කාය දිට්ඨිය නැතුණාට පසුව භාවනා කරන කෙනෙක් විසින් ඒ කාමරාග පටික දෙක තුනී කරනවා සකදාගාමී නාම අනාගාමී නාම ය සම්පූර්ණ සේවන ආස්වානුබරණ කාමාසව භවසව විස්සව අවිද්‍යාසව කියන කාමාසව කියන තත්ත්වය සකදාගාමී වෙනකොට තුනී වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණ නැතුවයි අනිත් හේතුවම සම්බුද්ධ ධර්මයන් රහත් මාර්ගඵලවලින් තමයි නැතිවෙන්නේ. එතකොට අතිලික්කේ සමාධි භාවනාව අශ්‍රවණ සයන සම්මත්තන් කියන්නේ දැක්කෙන ඒ සමාධි භාවනා ක්‍රමයේ සෝවාන් වීමටත් ඒ වගේම සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් අරහත් වීමටත් ඒ සියලුම මාර්ගඵල ලැබීමට හේතු වන උපකාර වන සමාධි භාවනා ක්‍රමයේ චතුමාන විශ්වයේ සමාන භාවන වාසන කරා සම්මත්තන්ති මොකද්ද මේ ආශ්‍රයන් ශේක්‍රීම සඳහා නැත්නම් මේ සංවර්ධන ශේක්‍රීම සඳහා හේතු වෙන උපකාර වන භාවනාන්තක බුදුරජාණන් වහන්සේ විමසලා ඒක පිළිස්සක් වශයෙන් බදාරනවා ඉදදික්කේ වික්කෝ පංචපාදාන කම්මේසෝදී අධ්‍යාන පස්සේ විරති තිරූපං තිරූපස්ස සම්දේව තිරූපස්ස අත්ංගම ඉති වේදනා ඉති වේදනා සම්දේව වේදනා අත්ංගම ඉති සංඥාච සංඥා සමුදයච සංඥා සංගෝච සංඛාරච සංඛාරණ සමුදයච සංඛාරණ සංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයච විඥාන සත්සංගෝති කිය. මේ සියලුම ආශ්‍රව ධර්මයන් සේක්‍රීමට සංගෝච ධර්මයන් සේක්‍රීමට තිබෙනේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන්නේ. ඒක බලන්නේ මේක තමයි රූපේ ඉති රූපං කියලා දකිනවා. ඉති රූපස්ස සමුදය මේක තමයි රූපේ ඇතිවීමේ හේතුව කියලා දකිනවා. ඉති රූපස්ස සංගෝ මේ තමයි රූපේ නැතිවීම රූප නිරෝධය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන්ම වේදනා වේදනා සමුදය වේදනා සංගෝ මේක තමයි වේදනාව කියලා අවබෝධ කරන වේදනා සමුදය පිළිසින්න දකිනවා. වේදනා නිරෝධය හෙවත් වේදනා වේදනාව නැතිවීම දකිනවා. ඒ වගේම මෙයාට හිතා ගන්නට පුළුවන් වෙන තුන සංඥාව සංඛාර විඥාන කියන ඒවාත් අපට යුතුයි. ඒ සංඥා සංඛාර විඥාන කියන සිස්ටම් වල සමුදයක් අපිට තේරෙනවා. එදෙසින්ම ඒ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අත්සංගමයේ වත් නිරෝධයක් අපිට ලැබෙනවා. මේක භාවනා අතරින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට සෝවාන් වාගේ මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. කොයි ආකාරයෙන් කවර භාවනාවක නිරත වුණත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ කියන නිරෝධයේ දුන්දක කිසි කෙනෙකුට සෝවාන් වෙන්න බැහැ වෙන මාර්ගඵලයක් ලබන්නට බැහැ. ඒක නිසා මේ භාවනා ක්‍රමයේ පංච පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන තේම බල බලා වාසය කරන්නට උපයෝගී කරගත යුතු භාවනා ක්‍රමයක්. සවන භාවනාවක නිරත වුණත් ඒකයි අපි විශ්ින් කර යුතු වන්නේ. ධාර්මයක් වශයෙන් අපි එකම ආනාපාන සති භාවනාවක් කෙනෙක් ප්‍රගුණ කරන එක තරම දුරට හෝ සමාධි ආනාපාන සති භාවනාව දිනු කිරීමේ ලැබුවාට පසුව ඒ ආනාපාන සමාධිය තුළින්ම පමණක් කෙනෙකුට නිවන් යන්නට නොහැකි වෙන නිසා එක්කෝ ඒ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට නගන්නට ඕන නැත්නම් ඒ විදර්ශනාව නැගය විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව ඒ 16 ආකාරයකින් වැඩි යොමු බව දක්වා තියෙන ඒ ආකාරයෙන් වඩා කරන්නට ඕන. එහිදී පංචස්කන්ධ ධර්මයන් තමයි ඒ විදර්ශනාවට වඩන විට අරමුණක් වශයෙන් ගන්න. නැත්නම් පින්දීන් එකකින් භාවනාවක් කරන කෙනෙකුත් ඒ රූප මේ ඉදර කුල ඉදර කොටසේ කියන පින්දීන් එකකින් ආදී අරමුණු කරමින් රූපස්කන්ධය අරමුණු කරමින් ඒ වගේම වේදනා සංඥා විශේෂ පංචස්කන්ධ ධර්ම අරමුණු කරමින් තමයි භාවනා කරන්නේ. ඒ වගේම තමයි චතුදාසු විපස්සාන ඒ කියන්නේ ධාතු මනස්කාර භාවනාව වෙන පස්ස වේට ඒ රූපස්කන්ධය සහ ඒ හය දෙන නාමස්කන්ධය අරගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ තියෙන තේම බල බල තම වාසය කරන මේ විදිහට කොයි භාවනාවක් අපි කළත් ඒ සෑම භාවනාවකදීම අරමුණු විවිච්ඡේ නිවන් යාමට බලාපොරොත්තු වෙනවා නම් පංචස්කන්ධය හා එහි ඇතිවීම නැතිවීම මේකේ මේ ඇතිවීම නැතිවීම ගැන කතා කරන විට පළමුවෙන්ම තමා විසින් සුතමේ වශයෙන් අහලා කියවලා පොත්පත් වලින් දැනගෙන දන්නා විසඳ සාකච්ඡා කරන දැනුමක් ඇති කරගන්න ඕනේ. මේක පළවෙනි අදේල. ඒ දැනුම ඇති කර ගැනීමේදී මේක තමයි රූපස්කන්ධය, මේ වේදනා, මේ සංඥා, මේ සංකාර, මේ විඥානකේ මේ කියන වල පංචස්කන්ධ ධර්මයන් පැහැදිලිව සමාත පේන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාටවත් පොතපතට තිබුණාටවත් නෙවෙයි සමාගයේම දැනුමට සමාගයේම නුවණට සමාගයේම ප්‍රඥාවට වැටහෙන්නට ඕන අවබෝධ වෙන්නට ඕන මේක තමයි රූපය මේක තමයි වේදනාව ආදී මේ පංචස්කන්ධ ධර්මයන්. ඒ වගේ සමුදයට ඒ ආකාරයෙන්ම කියවලා අහලා බලලා තේරුම් අරගෙන සාකච්ඡා කරලා සමාජම වැටෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. මේ මේ කියන සංස්කන්ධ ධර්මයන්ගේ සමුදය මේකයි කිය. රූපස්කන්ධයේ සමුදය ඇතිවීමේ හේතුව මේකයි, වේදනාව ඇතිවීමේ හේතුව ආදි වශයෙන් ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ ඒ සමුදය නිසා ඒ කියන්නේ හේතුව නිසා ඒ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවා නම් මේ හේතුන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වී යන ආකාරය තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගැනීමේදී එක්කෝ පොත්පත් කියලා නැත්නම් ධර්ම කෙනෙක්ගෙන් අහලා නැත්නම් ධර්ම ශ්‍රවණයක් කරලා අහලා මේ සාකච්ඡා කරලා ලබාගත් දැනුම තමා විසින්ම නුවණින් කල්පනා කරලා තමාගේම අවබෝධයෙන් ඇති කරගත යුතු දැනුමක් බවට පත් කරගන්න ඕනේ. ඒකට කියන්නේ චින්තාමය වශයෙන් ඇති කරගන්න ලබන ප්‍රඥාව. කුලිත ප්‍රඥාව, සීත ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව කියන වචන ඔය සෑම එකක්ම උපදව ගන්නට පුළුවන්. අර කලින් මහතුල අහලා දැනගන්න එකට සුතමය ප්‍රඥාව කියන්නේ ඇසීමෙන්, කියවීමෙන් අවබෝධ කරගන්නා දැනුම. ඒ දැනුම ඒතරම් ප්‍රමාණවත් වන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න සමාතම දැනුමක් ඇති වෙන කියන ආකාරයෙන් සිතල අවබෝධයක් ඇති කරගන්නවා. රූපස්කන්ධය ගැන මේකෙද. තමන්ගේ ඇඟ ගත්ත තමන්ගේ රූපය මේක තමයි රූපස්කන්ධය මේ රූපස්කන්ධයේ තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ බලනකොට Tamanට පැහැදිලිවම පේන්න ඕන මේ මූල ධාතු හතරකින් මේක හැදලා තියෙන්නේ. පඨවි ධාතුව තියෙනවානේ, ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව, වායු ධාතුව කියන ධාතු හතර තියෙනවා. මම දැන් උදාහරණයක් වශයෙන් අපි දමු 10ක තියෙන කොළයක් දැක්නම කොළයක්. මේ කොළේ දැක්කම අපිට පැහැදිලිවම පේනවා මේ කොළේ තුල මේ ධාතු හතර තියෙනවා කියලා. ඒක ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට පහසෙන් අවබෝධ කරගන්න ලක්ෂණ එහෙම තියෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අපිට පුළුවන් පහසෙන්ම මේ තමන්ගේ ශරීරය දෙසට යොමු කරන්න. දැන් මේ ගහක කොළයක් අපි උදාහරණයක් ගත්තොත් ඒ ගහේ කොළේ අපි ඒක තලලා පොඩි කරලා ඉස්මෙහෙම ගත්තොත් එහෙනම් ඒකේ තියෙන යුස්ස. ඒ යුස්ස ගතිය තමයි එහි තියෙන වතුර ගතිය. සෙත ගතියක් එහි තියෙන වතුර ගතියක්. කොළේ දිහා බැලුවට ඒක පේන්නේ. නමුත් ඒක අපි තලලා පොඩි කරලා ඉමේරිකල හැම ගත්තාම ඒකේ තියෙන යුස්ස ඉවත් කරන්නට පුළුවන්. ඒ යුස්ස ගතිය වතුර ගතිය තමයි ආපෝ ධාතුව කියලා අපි නම් කරන්නේ. දැන් මේ කොළ කොළේ අල්ලපාමස්ස සීතලක් හෝ උෂ්ණයක් වෙන ගතියක් දැනෙනවා. ඒ සිසිල් උෂ්ණ ස්වરૂපේ තමයි ඉහි තියෙන පටවි ධාතුව කියන්නේ තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ සීතල ගතිය. ඊළඟට මේ පොළේ අර ඉස්ම ටික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ රොඩු ටිකක් ඉතුරු වෙනවා. මේ රොඩු ටික අපි හිතමු හොඳටම වේලලා ගිහින් පොළොවටම කරවලා පස් වෙන විදිහට ගියා. එන්න මේ පස් වෙන ගතියට පස් වෙන ස්වරූපේ පොළේ තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා කියන්නේ. මේ පොළේ පින්විච්ච ස්වරූපයක් වෙනවා. අපි ගහක පොළයක් කඩලා පැත්තකින් දැම්මොත් ඒක ටිකක් වෙලා යනකොට මලානික වෙනවා. හැකිලෙනවා. අර පින්විච්ච ස්වරූපේ නෑ. බාහිර තියෙනකොට වගේ කඩලා දැම්මට පස්සේ මේ අර ඒකේ තියෙන ජීවිතේ රූපේ නැති වෙන නිසා එක සිදුවන්නේ ඒ කොලේ ජීවත් වීම සඳහා ඒකේ තියෙන ධාතු හතරේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් රූප කොටසක් නැති වෙන නිසා ඒක සිදුවන්නේ. ඉතින් ඒක හැකිලිලා තියෙනවා. ගහේ තියෙනකොට ඒක පිම්බිනි ස්වරූපයක් වෙනවා. මේ පිම්බුන ස්වරූපය තමයි වායුවලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සමාජයේ ශරීරය බලනවා මේක තමයි පඨවි ධාතුව කියලා. තමන්ගේ මුළු ශරීරයම හිතේට පාදයේ දක්වා ගත්තොත් මේ මුළු ඇඟම ඒකාන්තයෙන්ම පඨවි ධාතුවෙන් හැදිලා ආපෝ ධාතුවෙන් තෙත් වෙලා වායෝ ධාතුවෙන් පොම්බලා ඒ වගේම තේජෝ ධාතුවෙන් පත් කරලා තියෙන එක. ඒක හරියට තේරුම් ගන්න ඕන නෝනින් දකින්නට ඕන මේ වෙන මොකක්වත් නැහැ මේ ධාතු අතර විතරයි මේක තියෙන්නේ. මේ දකින්නේ මේවා පිළිබඳ තියෙන සංකාදිතය නිරුද්ධ කර ගැනීම සඳහා. සෝවාන් වෙනකොට සත්‍යයදී අනිවාර්යයෙන්ම කෙනෙක් නිරුද්ධ කරනවා. මගේ ආඥාවක් තියෙනවා, සදාකාලික ආඥාවක් තියෙනවා. අනේ වැරදි අවබෝධ, වැරදි දෘෂ්ටි මිනිසුන්ගේ සත්‍යයන්ගේ සිත් තිබෙනවා. මේක මේක අයින් කර ගැනීම සඳහා තමයි මේ රූපස්කන්ධය අපි බෙදලා වෙන් කරලා බලන මේ මොනවද තියෙන්නේ කියලා. ඒක බලපුවම සමන්ත පැහැදිලිව තේරෙනවා නම් මේකේ තියෙන පඨවි ධාතුවක් ආපෝ ධාතුවක් තේජෝ ධාතුවක් වායු ධාතුවක් හැර වෙන කිසිවක් නෙවෙයි කියලා මේකේ සත්‍යයක් ඉන්නවා ගැහණියෙක් පුරුෂයෙක් ඉන්නවා මමෙක් ඉන්නවා කියන හැඟීම එයින් අයින් වෙන්නට ඕන. නිකම් මේක ධාතු හතරක් කියලා බැලුවට වැඩ නැහැ. මේ ධාතු හතර හැර මෙතන වෙන ගැහැණියක් පුරුෂයෙක් මිනිහෙක් කියලා ගන්නට කිසිවක් නැහැ. සත්‍යය කියලා ගන්නට නැහැ. මේ ධාතු හතර පමණයි ශේෂ වෙන තියෙන්නේ කියන එක අවබෝධය ඇතිවන්න. ඒ අවබෝධය කාටවත් ඇති කර දෙන්නට බෑ. සමා විසින් ඇති කරගatiya කියලා. ඒ වගේම ඕනෑම සමාගයේ කියන කෙස්ලොම් නියද සම්මස්නහර ඇටයට මිදුණු වකුවලු හදවත් වෙන වියාදී ඒ දෙකස් කුණප කොටස් ගන්නවා. මේ කුණප කොටස් අරගෙන ඒ රූපස්කන්ධය දිහා බලන මේක තමයි මගේ රූපස්කන්ධය කියලා තේරුම් ගන්න. මේ කුණප කොටස් 32ක එකතුව නේද මගේ රූප කොටස. හැමෙන් මේ වැහිලා තිබුණාට හැම ගැඩෙව්වොත් එන මේ අය දැකලා ඇති මහාට තුවාල වුණාට පස්සේ තමයි ළමින් කියන තුවාල වෙලා තියෙන්නේ. පසු පාඩල තියෙනවා අහිතේ ගෝල් සින්ගඳ පිළිගඳ මාළු ගඳ තියෙන ස්වරූපයක් ඇති අපි ඒ මේ මස්සන් දේවල් තියෙන්නේ. ඒ යමින් පස්සේ අපි පුළුවන් ගේම හැමෙම ගලවල දැම්මොත් එන්නේ යම් කිසි කෙනෙකුයි. ඔය සත්‍යයන්ගේ හැම ගලවනවා වගේ. එතකොට මේ ගැහණියක් කියලා මිනිහ කියලා මේ ශරීරේ මොනවද ගන්න තියෙන්නේ? මේ හැමේ මතු පිට තියෙන සියුම් හැම නිසා තමයි මේ සියුම් කුඩු හැම කුඩු හැම නිසා තමයි මේ ඔක්කොම මුලාව තියෙන්නේ. මේ ඔය කකුලක් තේම අතක් පයක් තේම යම් තැනක වැදිනවා උඩ තියෙන සියුම් හැම ගැලවිලා යනවා සමහර විට ඒ කුණුහම තියෙනවා කුඩුහම තියෙනවා සමහර පැතිවල එතකොට ඒ කුණුහම මේ මුළු ශරීරේ පුරාම ඒ කුණුසුවේ සිඳුවට තියෙන හැම මුළු ශරීරයම ගැලවි ගියා නම් එහෙම සම්පූර්ණයෙන් එතකොට ඔය කියන ගෑණියක් ගන්න ලස්සනක්වත් මේන මිනිහෙක්වත් දකින්නට හම්බෙන්නේ නිකන් මේ ධාතු ගොඩක් නේද මේක තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා අපේ මේ මුලාවට මතු පිටින් තියෙන හැමේ අර උපමට්ටම් ගතිය නිසා මේ කකුලේම ගලක හරි මොකක් හරි තැනක වැදුනා මේ කුණුහම ගියා නම් ඒ කුණුහම ගිය ටිකක් අරන් බලන්න ඒකේ මොනවද තියෙන්නේ ඒ නිමියෙන් තනිකර මේ මේ යන්තා අපිරිසුදු ධාතු කොටසක් පඩවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු හතර. මේ පඩවි වල ස්වરૂපයක් තියෙනවා ආපෝ තේජෝ වායු ධාතු වල ස්වરૂපයක් තියෙනවා මතු පිට පුෂ්ඨය උපමට්ටම් කරන. දැන් මානසික සංකල්පත් මතු පිට පුෂ්ඨය මතු පිට තත්ත්වය උපමට්ටම්. කොලයක් දැක්කොත් මතු පිට තත්ත්වය උපමට්ටම්. දැන් අපගියක් පාවිච්චි කරලා මතු පිටේක හරි ලස්සනට උපමට්ටම් වෙලා තියෙනවා. පැමිණි ගෙඩියක් ගත්තොත් ඒක ලස්සන උඩට උඩට කොටසක් හොඳට උපමට්ටම් වෙලා තියෙන මේ ධාතු පතරේ ස්වરૂපය උකයි. මේක මේ ගෑණියක් පුරුෂයෙක් කියන එකක් නෙවෙයි මේ කියන්නේ. අර අපල් ගෙඩියක් තියෙන ගෑණියෙක් මිනිහෙක් වෙන්න ඕන මදුරික් දහම ඔච්චර මුද්දුවට ලස්සනට තියෙනවා නම් ඒකෙත් එහෙම සුන්දුරට මුද්දුවට තියෙනවා. ඒ කියන්නේ මේ ධාතුවේ ස්වરૂපය මේකයි. දැන් දෙහි ධාත උඩ පොත තිබෙන්න ගැලුවොත් කොයි තරම් සිරිදුවට ඒකෙත් පතුරු වල තියෙනවද කියලා කල්පනා කරන දෙහි කඳක් අරගෙන ඒ ඔක්කොම ධාතු වල ස්වરૂපේ ඒකයි. මේ ඇඟේ තියෙන ධාතු වල ස්වરૂපේ මේකයි. මේක තමයි බඩේ ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන ඒ හැර මේකේ සත්‍යය කියන අවබෝධය තමාම ඇති කරගන්නවා නිති රූපන් මේක තමයි රූපය කියන්නේ. ඉතින් රූපස්ස සමුදය මේ රූපය ඇති වෙන හේතුව ඊළඟට දක්වනවා. කියන හේතුව වශයෙන් බලන්න ඕන තමන්න පැහැදිලිව පේන්න ඕන අපි කන බන ආහාර නිසා මේක ඇති වෙනවා. කෑම නැති වගේම දිරාපත් වෙනවා, දිරනවා, පිච්ච වෙනවා, ඒවම වෙනවා. ඒක ඒ තරම් ප්‍රධාන එකක් නෙවෙයි. නමුත් ප්‍රධානේවා තියෙනවා අපි ප්‍රතිසන්දි විඥානයක් දෙන්න මම උපසද ඉස්සරහම එනවා මම උපසද ප්‍රතිසන්දි විඥානය අපහම මාවසහ තයාගේ දිනාදී සම්මෝගයේ ඇතුණාට පසු එතන ඒ ධාතු කොට කලර රූපයක් නිමිතවන්නේ ඒ කලර රූපය හැදෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ කලර රූපේ ගිහිලා එන්නේ නැත්තම් මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වලා තිබෙනවා මේක සත්‍යයක්. එතකොට මේ මව සහ ක්‍රියාගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන පඨවි ආපෝ තේජෝ වායු කොටස්. ඒවා අනුන්දිලිව සමන්දිලිව මේක පැහැදිලිව දක්වනවා. එතකොට මේ පටන් ගන්නකොටම ඇති උනේ පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතරෙන් මේ රූප කොටස. ඒ පටන් ගන්නකොට ඇතිවුණු පතරිය ආදී මූල ධාතු අතර අනුන්ගේ සමන්ගනේ. ඉතින් එතෙන්දිම ගමනවා මේක මගේ මගේ කියලා උලාවකට ගන්න. ඒක වැඩිම නෝ කොහොමද අම්ම ගන්න කන බොන දේවල් ඒ ශරීරගත වෙන ළමයාගේ කුසතු වෙන ළමයා වැඩින්නේ එහෙම අම්ම ගන්න ආහාර. අම්ම ගන්න ආහාර පාන වල තියෙන ප්‍රේතන ධාතු හතර. ඊට පස්සේ බිහි වුණාට පස්සේ ඉතින් මවගෙරේ දෙනවා වෙනස් ඒවත් දෙනවා දීලා ලොකෝ ඒව හැම එකකම තියෙන මූල ධාතු හතර පටන් ගන්නවා. ඒ ධාතු හතර මේ ගහකට පොර දානකොට ගහ ලොකු වෙනවා වගේ. ඉතින් අර පුංචි කාලේ ඉඳලා ඒවා දාගෙන දාගෙන යනවා. මේ දැන් තියෙන සත්‍යක ශරීරය එහෙමනේ හිතේ මේක පැහැදිලිව තේරෙන්න ඕන මේක තමයි මේ රූප ඇතිවීමේ සමුදේය. ඒ සමුදේ දකිනවා නම් මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා කෙනෙක් දන්නේ නැහැ. ගන්නට හැකියකමක් නැහැ. ඒ නමතර සමාදේශිත නිසා මේ සිතුවිලි නිසා මේ රූප වෙනස් වෙනවා කියන එක සිත්තුන් නිසා සිත උස නිසා මේ රූපය තියෙන අය තියෙන කර්ම චිත්ත ස්වභාවය කියලා ප්‍රධාන වශයෙන් රූපය කියන්නේ හේතු හතරක් අධ්‍යාත්මයේ හැටියට තියෙන. විඥාන මේ සෝත්‍ර පිටකයේ හැටියට කියනවා ඔය කපලිකාරාර පස්සාර මනෝ සංකේතනහා විඥානහාර කියලා. කොයි ආකාරයකින් හරි බලලා Tamanට තේරෙන්න මේ තේරෙන විදිහට තේරුම් ගන්න මේ මේ හේතුන් නිසා මේ රූපය ඇති වෙන්නේ කියලා. එතකොට හේතුන් නැති වුණොත් ඒ රූපේ නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක Tamanට අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්සංගෝ මේ රූපේ ඇති වෙන හේතුව මේකයි මේ හේතුව නැතුව මේ රූපේ නැති වෙනවා. මේ වගේම වේදනා සංඥා සංඛාර කියනවා තේරුම් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදේ කිසිමෝ විච්ඡේ තස්මා වේදනාව සුච්චිතින කියන්නේ ඒ මිදින නිසා. කිංච වේදිත මොකද්ද මේ සුඛම් වේදිත දුක්ඛම් වේදිත අදුක්ඛම් සුඛම් වේදිත. සැපත් වේදනා දුකත් වේදනා සැප දුක් නැති නැදහත් වේදනා වල වේදනා. මේ වේදනාව ලැබීමේ හේතුවක් තියෙනවා. ඇතිවීමේ හේතුව මොකක්ද? අන්තිසොත් නෙමෙයි ස්පර්ශය කියන නිසා. ස්පර්ශය කියන්නේ දැන් ඇහැට රූපයක් වෙනවා. ඒ රූපේ අපි දකිනවා. දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමයි රූපයයි ඇහැයි කියන කොටස් තුන එකතු වුණාම තමයි එතන තියෙන ස්පර්ශය කියලා කතා කරන්නේ. චක්කුඤ්ඤ පරිච්ඡ රූපේ පිළිබඳ චක්කු විඥානං තින්න සංගම් චක්කු සම්පස්සෝ කියලා බුදුහාමුදුරු කියනවා. ඇහැ තියෙනවා, ඒ වගේම රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා චක්කු විඥානෙ වශයෙන් දැනීම ඇති වෙනවා. තින්න සංගති පස්සෝ මේ දෙදෙනාගේ එකතුවට අපි පස්සේ කියන චක්කු සම්පස්සේ කියනවා. එතකොට ඇහැට රූපේ දැකලා ඒ විදිහට සිතක් පහළ වෙලා ඒක රූපේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදී වශයෙන් හිතනකොට ඒක හොඳ ඒ Tamante වෙන සුඛ වේදනාවක්. ඒක නරකයි අප්‍රියයි දුස්සේ සතුරේ ආදී වශයෙන් මන්දි මත හසුරුකම් කරපු වාගේ කියන ආදී වශයෙන් නැත්නම් අප්‍රියෝදයක් සියලු කුසහගත දෙයක් වශයෙන් බලනකොට හිතට එන්නේ දුම්නස් වේදනාවක්. නැත්නම් මදහස් රූපයක් දැක්කොත් මදහස් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව ඇති වෙන්නේ හේතුව මොකද්ද ඇහැට අර රූපේ පෙන්ලා ඒ පිළිබඳව චක්කු සම්පස්සයක් ඇති වෙන නිසා පස්සපච්චා වේදනා මේක Taman තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කිව්වනේ Tamanට තේරෙන්න ඕනේ මේක මෙහෙම තමයි සිදුවන්නේ කියලා එහෙම නැතුව මේ පොත්වල තියෙනවා මම කියනවා ඒව තේරුම් ගන්න පුළුවන් මතක තියාගන්න පුළුවන් එහෙම මතක තියාගන්න තේරුම් අරගෙන එනවා කියන්නේ නැහැ මේක පැහැදිලි දේශම සමාතම අවබෝධ වෙනවා මේ හේතු නිසා මේක ඇති වෙනවා මේකයි හේතුව කියලා මේක අය කවුරුත් කිව්වත් නැත්නම් ඒ විදිහට මේක වඩා ගැඹුරින් මේ හේතු දකින්න තැන් තියෙනවා මේ ගහබාල අවස්ථාවකදී මේ හේතු පමණක් දැක්කම ඇති එතකොට ඒ කනට සද්දයක් ඇහුණාම ඒ සංසෝත සම්පස්සේ නිසා එතනත් ඒ සැප දුක් නැදහක් වේදනාවක් කියන්නේ එතකොට වේදනාව දකිනවා මේක තමයි දුක් වේදනාව මේක තමයි සැප වේදනාව මේක තමයි නැදහත් වේදනාව මේ වේදනාව ඇති වෙන හේතුව දකිනවා මෙන්න මේ ස්පර්ශ නිසා තමයි වේදනාව ඇතිවන්නේ කනට ශබ්ද ඇසෙනාම නාසයට ගඳ සුවඳ දැනෙනාම දිවට රස දැනෙනාම කායට නොයෙක් දේවල් දැනුනාම ස්පර්ශ වුණාම ඒ වගේම මනසට වේද අරමුණු අරමුණු වුණාට පස්සේ මේ කියන ලද වේදනාවන් තුන අතරින් කවරක් හෝ ඇතිවන්න පුළුවන් මේ වේදනාවන් නැතිවීමේ හේතුව තියෙන තාක්කල් වේදනාව තියෙනවා. වේදනාව නැති වුණාට පස්සේ වේදනාව නැති ඒ හේතු නැති වුණාට පස්සේ වේදනාව නැති යනවා නේද කියලා සමාඩ තේරෙනවා. එහෙම තේරෙනකොට මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා මොහොතේ සිතාගෙන කතා කරන්නේ. මගේ ආත්මේ වේදනාව විඳිනවා මම වේදනාව විඳිනවා මගේ වේදනාව ඔහොම හිතාගෙන ඔහොම දෘෂ්ටික පැටලෙන මේ මිත්‍යා දෘෂ්ටි අදහස්, වැරදි අදහස්, වැරදි දෘෂ්ටි. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මේක මේ මේ හේතුන් නිසා Taman කැමති වුණත් ඇති වෙනවා කැමති නොවුණත් ඇති වෙනවා. අපි ඒකම දුක් වේදනාවක් දැනගෙන අර්ධ මధుරේක්ෂාවකින් මේකේ එතකොට අපි කැමති උනත් නැති උනත් ඒ ස්පර්ශය නිසා දුක් වේදනාවක් තියෙනවා. අපේ කැමැත්තට අකමැත්තට අනුව නෙවෙයි ඒ වගේම තමයි ඕනෑම වේදනාවක් ඇතිවන්නේ ඒ හේතුන් ඇති වුණාට පස්සේ. ඒකකොට ඒක මම කියලා ගන්න එක මුලාවක්, මගේ කියලා ගන්න එක මුලාවක්. අර ශරීරේ මම මගේ කියලා ගන්න එක වගේම මේ වේදනාවත් මම මගේ කියලා ගන්න සුදුසු නෑ හේතුන් නිසා මේ වෙන ඵලයක් කියලා. මෙන්න මේ විදිහට ඒක අවබෝධ කරගන්න ඕනේ. Tamanට තේරෙනවා. Tamanට අවබෝධ වෙන්න ඕනේ. කවුරුවත් ඇවිත් කිව්වොත් මේක වෙන මේක ආත්මයක් ආත්මයක් මේ වේදනාව විඳිනවායේ මේ මාත්මයක් නැත්නම් මේක විඳින්න බැහැටි කමක් නැහැ ආදි වශයෙන් කවුරු ඔප්පු කරලා කිව්වත් සමාහට පැහැදිලිවම පේනවා මේ හේතු නිසා මේක හට ගන්නවා විනා වෙන මෙතන කොසම දෙයක් නැහැ ඒක නිසා ওই කවුරු කිව්වත් බුදු කෙනෙක් කියලා කිව්වත් ඒ දෙයක් ඒව හැර වෙන විදිහකට ඒක බොරුයි කියලා සමාහට තේරෙනවා ඒ වගේම තමයි සංඥාව. සංඥාව කියන්නේ සංජානාතිකෝ විකේ තත්ම සංඥාති වෙච්චති. සංඥාති වෙච්ඡන්දේ. ඒ කියන්නේ හඳුනා ගන්න නිසා. කෙනෙක් සංජානාති මොකක්ද හඳුනාගන්නේ? ඊළඟට යන්නේ මේ පාඩ රතු පාට කහ පාට ආදි වශයෙන් විවිධ පාට වර්ග අසවල් දේ අසවල් කෙනා කියලා එහෙම. ඒක එක්කෙනා එක එක දේවල් හැට තේන රූප හඳුනා ගන්නවා. කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා. රූප සංඥා, ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ, ගන්ධ සංඥා, දිවට දැනෙන රස රස සංඥා. කායට දැනෙන ස්පර්ශ වේද දේවල් හඳුනා මේවා ශීතලේ, මේවා රසනේ, මේක ආදී විවිධාකාරයෙන් මේ ස්පර්ශය මේක මුද්ද ස්පර්ශයක්, මේක ග්‍රෝත් ස්පර්ශයක්, ඇඟට පියර දෙන ස්පර්ශයක්, විවිධාකාරයෙන් මේ ස්පර්ශ හඳුනා ගන්නවා. මනසෙන් හමු වන අරමුණු විවිධාකාරයෙන් හඳුනා ගන්නවා. මේවට තමයි සංඥා කියන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා ඇතිවන්නේ කොහොමද? මේ සංඥා ඇතිවන්නේ තරකේප ස්පර්ශය නිසා. රූපයක් ඇහැට පෙනෙලා පෙනුනොත් තමයි ඒ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒ රූපයක් පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ අපි අතීතයේ දැකපු රූපයක් ගැන දැන් හිතලා සංඥාවක් ඇති කරගන්නවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි අපේ සිත තුළින් සිත ධර්ම කරගැනීම තුළින් ඇතිවන ධම්ම සංඥාවක් අනාගතයේ දකින්න ලබන කෙනෙක් ගැන හිතන සංඥාවක් කියනවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි ඒක ධම්ම සංඥාව සිතට ඇති වෙන දැනීමක් පමණයි. වර්තමාන වශයෙන් පවතින රූපයන් දැකලා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇතිවන්නේ. ඒ ඇහැ තිබුණත් බෑ රූපේ තිබුණත් බෑ ඒ දෙක එකතු වෙලා ඒ දෙක ගැටීම නිසා ඒ රූපේ දැන් පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕනේ. දැන් ඒ කරුණු තුනම එකතු වුණොත් තමයි ඒ රූප සංඥාව. ශබ්ද සංඥාවක් එහෙමයි. කන තියෙන්න ඕන පිළිවෙත කන කියන එකෙන් අදහස් ගන්න මේ සම්පෙත්ත නෙවෙයි ශබ්දය ඇසීමට හේතු වන ඒ සම්බරේට යටින් තියෙනවා මේ පසු කරාට පස්සෙ ඒ ශබ්ද දැනගැනීමට හැකි වෙන දේවල් කොටස් ඒවා ඒවා නිසිපයි තියෙන්න ඕන ඒ වගේම ඒ ශබ්දයේ තියෙන තෝනේ ඒ වගේම මනසේ ක්‍රියාශීලී මනසක් තියෙන නිින්ද කියා වගේ තත්ත්වයක දෙක දැනෙන්නේ. ඒක නිසා ක්‍රියාශීලී මනසක් තියෙන. එතකොට තමයි ඒ ශබ්දය දැනෙන සමාන තැනට උනත් සබ්දයක් ඇවිල්ලා කනේ වැදුනට පස්සේ ඒක දැනීමක් බවට පත් වෙනවා. තම අකමැති වුණත් ඒ දැනීමක් ඇති වෙනවා. තමාට ඒක දැනීමක් ඇති වෙනකොට මේ බල්ලේ බුරුක සබ්දයක්, කාර්කග්ගේ සබ්දයක් ආදී වශයෙන් සබ්දවල හඳුනා ගන්නවා. අන්න දන්න මිනිස්සෙක් කියන එන්නේ ඈට එන වාහනයක සද්ද කියලා අරගෙන කියන්න පුළුවන් එන්නේ මේ වගේ කාර් එකක් මේ ආදින මොඩ බයිස්කල් එක එහෙම කියන්න තරම් එන්නේ දක්ෂයි. ඒ ශබ්දයට. ඒක නෙවෙයි ඒ තරම් දුරට ශබ්ද හඳුනා ගන්නට පුරුදු වෙලා ඉන්නේ. මේ විදිහට ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා, කායට දැනෙන ස්පර්ශ මනස දැන අරමුණු හඳුනාගන්නේ ඒ ඒ අරමුණු ඒ ඒ ඉන්ද්‍රියන්ට හමු වෙනාට පසු ඒකෙන් ස්පර්ශයක් ඇති වුණොත් පමණයි. මනසට හමු වෙන අරමුණු නම් වර්තමාන වශයෙන් හමුවන ඒවා පමණනේ අතීතේවත් පුළුවන් අනාගතේවත් පුළුවන් වර්තමානයේවත් පුළුවන් කාලස්ත්‍රිත මය ඒ ධර්ම ඕන එකක් අනුමත කරලා සංඥාවල පිට ගන්න මනසට පුළුවන් නමුත් අනිත් ඉන්දියන්ද ඒ අවස්ථාවට පහළ වූ දැන් මේ අය දීපේ කාපු කාර්යයන්මත් අරගෙන දැන් රස සංඥාවක් ඇති කරගන්න බෑ රස සංඥාවක් කියන්නේ දිවේ රසක් ගෑවෙන්න ඕනේ ඒ වගේ කනට ශබ්දයක් නැහැ ඊයහප ශබ්දයක් අහලා දැන් සංඥාවක් ඇති දැන් ශබ්ද සංඥා දැන් ශබ්දේ කියන්නේ නාසයට ගඳ සුවඳ ඊයේ දැකපු ගඳ සුවඳක් ගන්න අද බෑ. මේ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්න ඕන සංඥා. කායට ස්පර්ශයක් වෙනවා. මනසට තමයි, සිතට තමයි අනිත් ඕනෑම එකක් අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම ආයෙත් දේවල් අරමුණු කරන්න පුළුවන් ශක්තිය තිබෙන්නේ සංඥාවක් හඳුනේ හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සංඥාව දන්නා සංඥා සමුදය මේකයි කියලා දන්නා. මේ සංඥාව ඇතිවීමේ හේතුව මේක නම් මේ හේතුන් නැතුණාට පස්සේ මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ මොකද්ද? පතමේ විදිහේ සංඛාර මොනවද මේ සංඛාර කියන්නේ? ඒකට කියනවා රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, සස්සදම් දේතන, පොට්ටබ්බ සංකේතන, ධම්ම සංකේතන කියලා. ඇහැට පේන රූප පිළිබඳ සිතේදී පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳ සිතේදී සංකේතන ජනිත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විදානුව ආරම්භන කරගන්නේ විවිධාකාර කුසල් වේවා, අකුසල් වේවා, කුසල් අකුසල් නොවන සිතුවිලිවල කවරාකාරෝ සිතුවිලි ධර්ම පහළ වෙනවා. මේ සංචේතනාවන් මේ සිතුවිලි පහළ වීම, ඒ සිතුවිලි වල තමයි අපි සංස්කාර කියලා කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ මම හිතනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. මගේ සිතිවිල්ල කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. අර සංඥාවට තේමෙන්න මගේ දැනුම මගේ සංඥාව. ගොඩාක් පොත්පත් කියලා විභාගයක් වාස්තව දැනුම් ගොඩක් හිතනවා මගේ දැනුම මගේ දැනුම කියලා. ඉතින් අල්ලගෙන ඒක සාධිම උපාදාන කරගෙන ඉන්න සිටිනවා ආඩම්බරෙන්. ඉතිමනා සිටිනවා. මේ විශාල විභාග පාසල මේ දැනුම් දෙන්නත් මේ සංඥාව සමන් කියලා හිතලා සංඥාව මගේ කියලා හිතාගෙන ඉන්න නිසා. ඒවා නිකන් නාම ධර්ම පමණයි මේවා ඇති දැන් තියෙන්න පුළුවන්. තව තව දෙකින් දෙකකින් නැත්නම් තම ආශින් දෙකින් නැත්තටම නැති යන්න පුළුවන් කියලා දකිනවනම් ඒවා පිළිබඳ ආඩම්බරයක් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් දෙන්නේ නැහැ. මොකද මේව ඇතිලා නැතිලා යන ධර්මනේ නෙවෙයි. හැදීම් ධර්මයක් පමණයි. නම් ධර්මයක් පමණයි. තමන්ගේ සමාජයේ නෙවෙයි කියලා දන්න. මෙන්න මේ විදිහට තමයි මේ සංස්කාර. සමාජයේ සිට තුළ පහළ වෙන විවිධ සිටේ සම්හාර ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා, කෝපය වැනි දේවල් තියෙනවා. කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රඥාව වැනි දේවල්, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය වැනි කවලාකාර කුසල ඒවා අකුසල් ඒවා විවිධ සිතේ සිතට එනවා. මේ සිතේ ඔක්කොම කොටස් හයකට බෙදලා තමයි බුදුහාමුදුරු කියන්නේ රූප පිළිබඳ සිතේ. තවර සිතේ ඉලක්කාවත් එක්ක එක රූපයක් පිළිබඳ සිතේ. නැත්නම් ගඳක් පිළිබඳ සිතුවිල්ලක්, රසයක් පිළිබඳ සිතුවිල්ලක්, ශබ්දයක් පිළිබඳ සිතුවිල්ලක්, කායර දැනෙන ස්පර්ශයක් පිළිබඳ ඒ සංකේතනාවක් නැත්නම් මනසට දැනෙන විවිධ අරමුණක් අරගෙන ඒ පිළිබඳ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම. මේවා තමයි සංස්කාර ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්නේ. හරියට තේරුම් ගන්න. ඒක ඇති වෙන හේතුවක් දකින්න. ඒක ඇති වෙන හේතුව මේ හේතු අපි ඕලාරික වශයෙන් පමණ නෙවෙයි කියන්නේ ගැඹුරු නෙවෙයි. ඒකේ හේතුව මොකක්වත් නෙවෙයි ස්පර්ශයම. කලින් කියපු ස්පර්ශයම. ඇහැට රූපේ ස්පර්ශ වෙලා ඇහැ තියෙනවා රූපේ තියෙනවා දෙක දැනුණා. දැන් මේක පිළිබඳ දැනීමක් ඇති වුණා. ඒ දැනීම ආවට පස්සේ ඔන්න ඉතින් රූපේ පිළිබඳ හැඟීමක් ඇති ගමන් මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා තරුණයි, මෙයා ගැහැණි, මෙයා පිරිමේ ආදී මෙයා සත්ත්ව, මෙයා වසක, අසවල් දෙන, අසවල් නම් නම් වුණා විවිධ ආකාරයෙන් සංඥා ඇති වෙනවා. සංඥා ඇති වුණාට පස්සේ සංඥාව හොඳ නම් යාගයෙන් නිශ්චයෙන් කාමිකා කියන සත්ත්ව වේදනාව, නරහත් වේදනාව, දුක් වේදනාව ආදී වශයෙන් වේදනා ස්කන්ධයක දැනේ. මේ මේ ඇහැට රූපේ මේ ආකාරයෙන් පහළ වුණාට පසුව හමුුණාට පසුව අර විඥානය ඇතිලා සංඥාව ඇතිලා වේදනාව ඇතිවට ඒකෙත් අල්ලාගෙන විවිධ සිතුවිලි ගන්නවා. මේ අපිට ඇහැට රූපයක් දැක මෙයා හොඳයි ලස්සනයි සාරුණයි ආදී විවිධ සිතුවිලි එන්න පුළුවන්. මේ ආකාර විවිධ සිතුවිලි ගලාගෙන යන්නේ ඒ රූපයේ ඇහැට හමු වෙච්ච නිසා කවදාවත් දැකපු නැති රූපයක් තියෙනවා නම් තමන් කවදාවත් ඒ රූපය ගැන අහලත් නැත්නම් මෙවැනි රූපයක් Tamanට දකින්නට තියෙනවා කියලා එහෙම හැඟීමකුත් නැත්නම් එවැනි රූපයක් ගැන කිසිම කෙනෙකුට කිසිම දවසක කිසිම සිතුවිල්ලක් එන්නට බෑ. Taman කවදාවත් શબ્දයක් අහලා නැත්නම් අහපු නැති શબ્දයක් නම් ඒ වගේම මෙහෙම શબ્දයක් තියෙනවා කියලා Tamanට කවුරුත් කියලා ඒක ගැන අහලත් නැත්නම් එවැනි શબ્දයක් මට අහන්නට ලැබෙනවා අහන්ත යනවා කියන එවැනි හැඟීමක් නැත්නම් ඒ අන්න එවැනි શબ્දයක් පිළිබඳ ලෝකෙ කොච්චර එවැනි શબ્ද තිබුණත් ඒ શબ્ද වලින් ශබ්ද පිළිබඳ අපිට සිතිවිලි එන්නේ. මේ විදිහට තමයි නාසය පිළිවෙත ශරීරයට මනසට අරමුණු. ඒ අරමුණු පිළිබඳ සංස්කාර සිටිවිලි ගලන්නේ ඒ පිළිබඳ අපේ මන ස්පර්ශය ඇති වුණු සමනයි. අපි හිතමු දැන් මේ පන්සලේ වෙසක් පූර්වට දැන් ගහලා තියෙන මේගොල්ලෝ මේක දන්නේ නැහැ කියලා හිතමු. දැන් මම මේක කිව්වොත් එහෙම මේ බොහොම හොඳට ගහලා තියෙන මම ගියේ නැහැ නමුත් මේ මිනිස්සු කියන එක. මේ මේ බොහොම හොඳට ගහලා තියෙනවා. ඔන්න එතකොට මේගොල්ලන්ට ඉතින් මිනිස්සු කිවිලක් ඒක දන්නේ නැහැ. මේ ඉංග්‍රීසියෙන් දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවාද කියලා. අහලත් නැහැ මෙහෙම එකක් තියෙනවාද කියලා. මෙහෙම එකක් තියෙනවද නැද්ද කියලා බලලා දැනගන්න ඕන කියන හැඟීමකුයි. එහෙමනම් ඒක පිළිබඳ කිසිම සිතුවිල්ලක් තියෙන්නේ නැහැ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ ඔක්කොම සිතිවිලි ගණිත පිහිටවන්නේ මනෝ ස්පර්ශය නැත්නම් මේ චක්ක සෝත චක්ක සම්පස්ස සෝත සම්පසාදී ස්පර්ශය ඇති වුණොත් පමණයි. ඒ ස්පර්ශ අරමුණු කරගෙන ඇති වෙන සංස්කාර හැම එකක්ම මනෝ ස්පර්ශය තුළින් දැනිටවන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ හම්බෙලා චක්කු විඥානය ඇදලා චක්කු සංපස්සේ හැමුණාට පසුව පහළ වෙන සිතිවිලි ඔක්කොම මනසේ තුළයි ඇතිවන්නේ. ඒක නිසායි මනෝ ස්පර්ශය තුළින් දැනිට වෙනවා කියලා මා කියේ ඉන්නේ තමයි කනට නාසයට දිවට ශරීරයට. ඒතකොට මේ මනසින් මේ සිතිවිලි ගලා යාම සිදුවා මේක තමයි සංස්කාර මම සිතනවා නෙවෙයි මගේ සිතිවිලි නෙවෙයි. මේ සිතිවිලි ඇතිවීමේ හේතු තියෙනවා. ඒ හේතුන් නිසා මේ ඇතිවන්නේ. මේ ඒවා එකයි ප්‍රධාන හේතුවක්. ඊට අමතරව මේ මූලික සෛලයන්ගේ නිසි පරිදි ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ විස්නාය පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ඊට අමතරව මේ සුද්ධ සංසාරයෙන් නිසි පරිදි සිදුවීම, මොළයේ කරා විශේෂයෙන්ම සුද්ධ සංසාරයෙන් සිදුවීම, ඔක්සිජන් වායුවේ කරා ගමන් කිරීම ආදී විවිධ දේවල් කියනවා. ඉතින් මේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක් හේතුවක් පමණයි. ඒක විදි ඇතිවීමට විවිධ හේතු තියෙනවා. එකක් නෙවෙයි. ඒ වගේම තමයි අර කලින් කියපු වලට විවිධ හේතු තියෙනවා. මම කියන්නේ මේක ඕලාරික වශයෙන් පහළ මට්ටම කියන කතාව කියලා ගැඹුරින් කියන කතාවක් නෙවෙයි. දැන් ඔය විද්‍යාත්මකව කතා කරනවා නම් එහෙම මේ සිතිවිලි පහළ වෙනකොට ඔය මොළේ තරංග ගමන් කරන ආකාරය කියනවා. ඔය alpha wave, beta wave, theta wave කියලා වටනම් හිතන්දාලා තියෙන. මේ ඔක්කොම විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන් කතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හොඟක් දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකෙන්ට තේරෙන්නේ දැන් මත මේ අපට අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය වන්නේ මේ සංස්කාර ජනිත වන්නේ මෙන්න මේ හේතුව නිසා මේ සිතුවිලි මම නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි, සමාතෝන විදහසවන්න මේවා නෙවෙයි කියලා ඒ අවබෝධයක් කරගන්නටයි මේ හේතුව දකින්නේ. එතකොට Tamanne පැහැදිලිවම තේරෙන්න ඕනේ මේ සංස්කාර මේ හේතුන් නිසා ඇති වුණා නම් මේ හේතුන් නැති වෙනකොට මේ සංස්කාර නැති යනවා කියලා. මේකත් දකින්න. Taman අවබෝධ කරගන්න. එතකොට විඥාන ස්කන්ධය විඥානය ඇතිවීමේ හේතුවක් වෙන විඥානය කියනකොට විඥානාතිතිකෝ විච්ඡේ තස්මා විඥානං දෘෂ්ටි කියලා දක්වන්නේ මේ දැනීමක් ඇතිවන නිසා විඥානනය කරන නිසා විඥානය කියන්නේ ඇහැට රූපේ හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කන ශබ්ද හුණා මේ පිළිබඳ දැනීමක්. නාසයට ගඳ සුවඳ හමු වුණා මේ පිළිබඳ දැනීමක්. ඉතින් මේවට පිළිවෙලින් දක්ෂ සෝත ගාන ජීවා කාය මනෝ කියලා මේ විදිහට පිළිවෙලින් කියන්නේ. ඒක නිසාම මේවට විඥාන හයක් වෙනවා. ඒ විඥාන කාය වේදම්ම දක්ෂ විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන. මේ විඥානයේ පැහැදිලිව Taman තේරුම් ගන්න. මේ විඥානයේ ඇති වෙන හේතුව දකින්න. මොකද්ද විඥානය කියන්නේ නාම රූපච්ඡ විඥාන විඥාන පස්ස නාම රූපං නාම රූප නිසා විඥානය කියනවා විඥානය නිසා නාම රූපය කියනවා මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරමින් පාදනා උදාහරණයක් අපි උදාහරණයක් කිව්වොත් මෙයාට තේරෙයි අපි ඒක උත්පත්ති නාමද මිනිහෙක් ඉන්නවා ඒ මිනිහට කවදාවත් ඇහැර රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳ විඥානයක් ඇතිවන්නේ නැහැ ඒක විඥානයක් දන්වන්නේ නැහැ උත්පත්ති මන් දෙහිමියෙක් <coughs> ඉන්නවා ඒ <coughs> මිනිහට කවදාවත් සද්දයක් අහලා ඒ පිළිබඳ සංඥා මේ විඥානයක් තෝත විඥානයක් ඇති කරගන්න බැහැ මොකද කන නැහැ ඒ වගේම ඇහැ නැහැ. පිළිවි හැතිුණත් ඇහි අර YouTube channel එකේ කොටස් මොකක්වත් නැහැ සමහරට. ඒ ඉස්සරහ තිබුණාත් ඇතුලේ තියෙනවා ඒ තියෙන සාරි මොනෝ හරි නැති වෙලා හරි කවර ආකාරයකින් හරි ඇහැ සම්බන්ධ ඇහැ බැලීම සම්බන්ධ තියෙන හැම කොටසක්ම නැත්තම් ඉතින් එයාට රූප දැකලා සිතිවිලි ඇති කරගන්න බෑ. මම දන්නවා මේ ළඟදී ආව මිනිස්සේ අහමුදු කෙනෙක් එයාට ඇක්සිඩන්ට් එකක් වෙලා මේ නැහැ ඒක. ඒක සුවාරුනේ දැන් යාට කිසිම සද්දයක් අහන්න බෑ. ඇහුවට තේරෙන්නේ මේ සද්ද අහන ස්නායු සම්පූර්ණයෙන් කැඩිලා කැඩිලා මැරලා කියනවා. ඉතින් මොනම සද්දයක් අතරින් කලින් උඩට හිටිදෙනවා. කන ඉතින් ඒක නිසා ඒ සද්ද පිළිබඳ සිතිවිල්ල ප්‍රඥාන කොට ඇතිවන්නට දැන් මේ විදිහට මම දැන් තව කෙනෙක් ඉන්නවා. දිවට කිසිම රසක් දැනෙන්නේ උඩින් ඉඳලා වැටිලා. මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ ඔහුට අර ජීව හා සම්බන්ධ වූ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ විරේචන විශ්ලේෂණය හැකියාව ස්නායු මැරීම නිසා කිසිම රසක් දැනෙන්නේ නැහැ. දිව තිබුණා අර ඒ ඒ ඒ ඒ අවශ්‍ය හේතුන් සියල්ල නැති නිසා රස ගෑවුණා ඔකට දැනීමක් නැතිවන්නේ ඒක නිසා මේ විඥානය ඇතුළේ හේතුන් ටික දැක්කොත් Tamanට පැහැදිලිව පේන්න ඕනේ අනේ මේ විඥානේ මම කියලා ගත්තට මගේ කියලා ගත්තට මේ හේතුන් නැත්තම් මොකක්වත් කරන්නද බැහැ හේතුන් නැත්තම් මේ විඥානය ඇති වෙන්නේ නැහැ අපි හිතමු විඥානේ මම කියලා මගේ කියලා ගන්නවා කියලා. කවුරු හරි ඉඳලා එකපාරටම සිහින තියෙන බේතක් කරේ මොකක් හරි දෙනවා. නැත්නම් ඔබ හිතනවා කොරනෝ තිබුණා ඒවා ටිකක් ඇල්ලුවා දන්නේ නැහැ. ඒ නිහාගේ විඥාන ඔක්කොම නැතෝ කියන්නේ ඒ තුන නැතෝ කියන්නේ. ඉතින් මම කියලා මගේ කියලා ගන්නට මේවා යුතුද සුදුසුද කියලා Tamanට තේරෙන්න ඕන. මේක ඒකාන්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් කල ධර්ම සමූහයක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය පැහැදිලිව Tamanට ඇති ගන්න ඕනේ. ඒ විඥානය ඇතිවීමේ හේතුන් නැති වෙනකොට විඥානය නැති වෙනවා කියන්නේ. මම කියෝ විඥානය ඇතිවීමේ හේතුව නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥාන මේ රූපේ නිසා විඥානය. අපි හිතමු කෙනෙකුට නිින්ද ගිහිල්ලා ඉන්නවද? කනට ඇවිල්ලා හොඳයි. ඉතින් කතා කරන ශබ්ද එනවා. කන කියනවා ශබ්ද කිල්ල වදිනවා. නමුත් ඌට ඇහෙන්නේ. මඳුරට කිල්ල කනවා කියම ඌට තේරෙන්නේ නැහැ මඳුර කනවාද කියලා. මේ නින්ද කියලා. මොකද හේතුව මේ සිත ක්‍රියාශීලී සත්‍යන්නේ. ඒක නිසා විඥානය තියෙන්න සිතක් අවශ්‍යයි. විඥානය තියෙන්න කයක් අවශ්‍යයි. එතකොට නාම රූප දෙකම විඥානය තියෙන්නට හේතු වෙනවා. නාම රූප පත්‍ය විඥාන. ඒ වගේම විඥාන පත්‍ය නාම රූපං. ඒ විඥානය නිසා නාම රූප දෙක පවතිනවා. නාම රූප දෙක නිසා විඥානය පවතිනවා. ඒ උදාහරණයක් තෝරන්නේ ආයතනයේ අපිට මෝඩ බයිසිකල් එකකින් යමින් යනවා. මේ මිනිහා යන්නේ මොඩ බයිසිකලයක යන නිසා. මොඩ බයිසිකලයක යන්නේ කොහොමද? මොඩ බයිසිකලයක යන්නේ මිනිහා එක ක්‍රියාත්මක කරන නිසා. එතකොට දෙදෙනාට එකිනෙක උපකාර වෙමින් මිනිහා උපකාර කරනවා බයිස්කලේ කියන්නේ. බයිස්කලේ උපකාර වෙනවා මිනිහා කියන්නේ. එකිනෙකාට උපකාර වන අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන කටයුතු කිරීමෙනුයි ඒ ගමන සිදුවන්නේ. මේ වාගේ නාම නිසා නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූපය පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගට සංසාරයේ ගමන් කිරීම සිදුවනවා. මේ විදිහට විඥානස්කන්ධය දකින විඥාන සම්බේ දකින. මෙන්න මේ විදිහට Tamanට පැහැදිලිව තේරෙනවා ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාරාණ ඉති ඉති සංකාරා ඉති විඥාන මේ පංචස්කන්ධ. ඉති රූපං සම්බේ වේදනා සම්බේ සංඥා සම්බේ සංකාරාණ සම්බේ ඉති විඥාන සම්බේ කිය. ඒකේ සම්බේයක් Tamanට තේරෙනවා. ඒකේ අත්සංගමේ හෙවත් නිරෝධයක් දකිනවා. දැන් මේක හරියට Tamanට තේරෙනවා නම් මේවා කියනකොට මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා නැත්නම් ගැහැණිය පුරුෂයෙක් කියලා ජීවියක් කියලා සත්‍යයක් කියලා ඔය විවිධාකාරයෙන් අපි අල්ලනවනේ බොහෝසත්ය අපි නේ බොහෝසත්ය අල්ලනවනේ එතකොට මේ අල්ලන්නේ ඒවා තියෙනකොට රූපේ තියෙනකොට ඒකාග වෙනවා වේදනාව සංඥා සංඛාර විඥාන තියෙනකොට මම කියලා හිතනවා මගේ කියලා හිතනවා ආත්ම කියලා හිතන ඔක්කොම ඔය කොයි ආකාරයෙන් ගන්නේ මේ කොයි ආකාරයෙන් හිතනවා මේවා නැති වෙලා ගියාට පස්සේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. දැනටම පහනක් දැල්ලෙනවා. පහන දැල්ලි දැල්ලි කියනකොට පහන දැල්ල අපිට තියෙන්නේ තියෙන. මෙතන පහන දැල්ලක් තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපි කතා කරනවා. සම්මුති වශයෙන් ඒක සත්‍යයක් වෙන පරමාර්ථ වශයෙන් මේ මම කතා කරන්නේ. සම්මුති වශයෙන් ඒක හරි. එතකොට පහන් දැල්ල නිවුනට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් නැත්නම් පහන් දැල්ලක් තියෙනවා කිය සම්මුති වශයෙන් මම කියන්නේ. ඒකට පහන් දැල්ල එතන නෑ. මෙන්න මේ වගේ මේ පංචස්කන්ධ ධර්මයන් තියෙනකොට මම මගේ මගේ ආත්මාදී වශයෙන් කෙනෙක් ගන්නවා සම්මුති වශයෙන් මේක හරි කියලා පිටිතුවයි. මේවා නිරුද්ධ වී යනවා හරියට දැක්කොත් නැති වී යනවා නිවි යනවා හරියට දැක්කොත් මේක මොකක්ද මම කියලා මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ. ඒක ගන්න එක හරියද මේ අවබෝධය ගැනීමට තමයි අර රූප නිරෝධය වේදනා නිරෝධය සංඥා සංඛාර විඥාන කියන ප්‍රතිසංස්කම්යන්ගේ නිරෝධය අපි දකින්නේ මේ හේතුන් කියනකොට මේක තියෙනවා හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා හේතුන් තියෙනකොට තිබුණා වූ මේ ධර්ම මම නම් මගේ ආත්ම නම් හේතුන් නිරුද්ධ වෙන්නේ යනකොට මෙතන මම කියලා මගේ ආත්ම කියලා නැත්නම් සත්‍යකාදී වශයෙන් ග්‍රහණය කිරීමට කිසිම ධර්මයක් ඉතිරිවන්නේ නැහැ නේද මේක අනාත්මයි දේක කියන හැඟීම ඒක අනිත්‍යයි නේද කියන හැඟීම අපට ඇතිවන්නේ කරන්නට ඕන භාවනා කරන්නට ප්‍රථමයෙන්ම මේ ධර්ම සමාසම පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම ඇති කරගත යුතු ධර්ම බවට පත් කරගන්න ඕන. සමාධියෙන්ම ධර්ම බවට. කවුරුත් කිව්වට නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. පොතපතේ තිබුණාට නෙවෙයි. සමාහටම තේරෙන්න ඕන මෙන්න මේකයි සත්‍යය මේකයි මේකේ මේන ස්වરૂපය කියලා. එතකොට පැහැදිලිව පේනවා මේ මේ හේතුන් නිසා මේ ඵලය ඇති වෙනවා හේතු ඵල දෙකක් මේ හේතු නිරුද්ධ වෙනකොට මේ හේතු නිරුද්ධ වෙන මේ ඵලය නිරුද්ධ වෙනවා ඒක. එහෙමනම් හේතුන් නිසා පහළ වෙන මේ ධම්ම මම කියලා අපි ගත්තත් මේවා නැති වෙනකොට මගේ කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ. දැන් ඊටම හිතමු. දැන් මේ අයගේ හිතේ තියෙන සියෙමෙම සිටිවිලි සංඥාවල් ඔක්කොම දැන් ගොඩ ගහලා යන සංඥා මම මගේ කියලා ගන්නවා. සමහර විට මම දන්නවා මොනම දෙයක්වත් මතක නැති යන රෝග තත්ත්වයක් ඇතිවෙනවා. දැන් මේ එහෙම අවස්ථා තියෙනවා. කොමා වගේ තත්ත්වයක් වෙනවා කියන්නේ. නැත්නම් මොකක් හරි රෝග තත්ත්වයකදී මේ මොකක්වත් කලින් දන්නේ මතකත් නැහැ. ඉතින් කලින් තිබ්බේව ඔක්කොම මම මගේ කියලා කියන මෙහෙම ලියුණාට පස්සේ මෙතන මොකක්ද මම මගේ සංඥාව කියලා මම කියලා ගන්න තියෙන්නේ. මේ විදිහට තමයි වේදනාවක් ගන්න. දැන් විඳිනකොට මම විඳිනවා මම විඳිනවා කියලා ගන්න. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිලා අපි හිතමු වේදනානාශකයක් දුන්නා. නැත්තම් තියෙන තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගැන එකක් දුන්නා. ඉන්නේට කිසිම වේදනාවක් දැනෙන්නේ. අර තියෙන වේදනාව ඔක්කොම මම මගේ කියලා ගත මේක ඔක්කොම පහනක් වෙනවාසේ දැන් නිවිලා තියෙනවා. එතකොට මොකද වේදනාව කියලා මමයි කියලා ගන්න තියෙන්නේ මගේ කියලා ගන්න මොකක්ද මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය තුළ ආත්මයක් නැති බව පිළිබඳ පැහැදිලිම හැඟීමක් අවබෝධයක් තමාම ඇති කරගන්න සෝවාන් වෙන්නට යන්නට ඉස්සෙල්ලා භාවනා කරන්නට යන්න ඉස්සෙල්ලා ඒක නිකන් වාඩිලා ඉන්නකොට හරි ඉඳාගෙන ඉන්නකොට හරි මේ පිළිබඳ හොඳට හිතනකොට හිතනකොට ඒ තමයි පැහැදිලිවම පේනවා පැහැදිලිවම තේරෙනවා ඒකට ඉතින් ටිකක් ප්‍රඥාව ඕන ප්‍රඥාව නැත්නම් මේවා තේරුම් ගන්නට බෑ ඉතින් මේ ප්‍රඥාව තියෙනකොට පහසෙන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ සියල්ලම අනාත්මයි අනාත්මයි අනාත්මයි එහෙමනම් මේ සියල්ලම එක අතකින් අනිත් හැම වෙලාවෙම නැති නැති යන ආකාරයක් දක්වන අනිත්‍යය අනිත්‍යය. ඇතිවෙච්ච ඇතිවෙච්ච වේදනා මේ ජීවිතේ පුරා ඔක්කොම නැති නැති ගිය කිසිම වේදනාවක් දුක් වේදනාවක් පවත් සැප වේදනාවක් පවත් තමයි. ඒ අන්න එහෙම එකක් නෙමෙයි. ඒ වගේම තමයි ඇති වෙච්ච ඇති වෙච්ච සංඥාත් ඇති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච සිතිවිලි කුසල වේවා අපල ඔක්කොම නැති වෙනවා. ඇති වෙච්ච ඇති වෙච්ච විඥානත් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ රූප කොටස හැම මොහොතක් ගානෙම නැති නැති යනවා මේ රූප කොට. අපි පුංචි කාලේ ඉඳලා විවිධ අවස්ථා පසු කරන පසු කළ කරුණුවේ බාලයේ මහලයේ ආදී මැදිලි ආදී විවිධ අවස්ථා පසු කරන පසු කළ මේ යන්නේ. මේකත් මරුණට පස්සේ ඉඳලා නේදලා කුණු වෙලා පණුව ගාන පොළොවටම පාස් වෙලාම යන්නේ. මේ විදිහට මේ රූපස්කන්ධය සෑම මොහොතක් පාසාම වෙනස් වෙන නාමස්කන්ධයක් වෙනස් වෙන මේක ඒකාන්ත වශයෙන් අනිත්‍යයි නේද කියන අවබෝධය ඇති කරගන්න අර සියලු ආකාරයෙන් හේතුඵල දැකීම තුළින් අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්න එසේ ඇති කරගත්තාට පස්ව භාවනාවකට නිමන්නේ මේ භාවනාව හිත භාවනාවට හිත සමාධිමත් කර දෙවෙන මේ පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන දෙක බල බල වාසය කරන මේක ඇති වෙනකොට ඇති වෙනවා කියලා හිතනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා අපි අනිත්‍ය අනිත්‍ය කියලා කටපාඩම් කරනවා නෙවෙයි ගිරව් වගේ කියනවා නෙවෙයි නැත්නම් ඔය එක එක බෝතල් වලට ලේබල් ගලවනවා වගේ ගිහින් අපි ලේබල් ගලවන්න යනවා නෙවෙයි. සමහර අවබෝධය මේක ඉතාමත්ම අවශ්‍ය වෙන. ඒක නිසා අර අවබෝධය පැහැදිලිව ඇති කරගත්තාට පස්සේ භාවනා කරන ආසස් ප්‍රසාර අරමුණු කරමින් හෝ පින්දීන් ඇතුලින් අරමුණු කරමින් හෝ නැත්නම් චතු ධාතු අවස්ථාන විදාහන මනස්කාර භාවනාව හෝ මොන හරි භාවනාවක් නිස්සේනවා කියන්නේ මේ හැම වෙලාවෙන්නේද මේ කියපු පංචස්කන්ධ ධර්මයන් මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න නැති වෙනවා කියලා ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙන එක දකිනවා. ඒ ඇති වෙනකොට ඇති වෙන එක දැකපු සිතත් ඊළඟට නැති වෙනකොට නැති වෙනකොට දැකපු සිතත් නැති වෙනවා කියන දැකපු සිතත් මේවත් නැතිය. මේ විදිහට මේ නාම රූප වහවහ වහවහ බිනිබිනි බිනිබිනි යන ආකාරය දකිනවා නම් මේ මොහොතේ සෑම නාමයක්ම සෑම රූපයක්ම මේ මොහොතේම දීලා ඊළඟ මොහොත වෙනකොට වෙනත් නාමයක් වෙනත් රූපයක් තියෙන කියලා පැහැදිලිව සමානට අත්දකින්නට පුළුවන් භාවනාව තුළ. එහෙම අත්දැක්කොත් එහෙම ඊළඟ මොහොතේ මේ තවත් නාම අලුත් නාම රූප ධම්ම ටිකක් කියලා හිතනකොට මෙතන මොකක් මොකද්ද මම මගේ ආත්මය කියලා ගන්නද තියෙන්නේ කියලා හිතා ගන්නට පැහැදිලිව තමන්ට එහෙම දෙයක් නැහැ නේද කියන අවබෝධය තියෙන. එතකොට සංස්කාර විදියට හිතින්නද බෑ. තන ප්‍රතිස්ථාව පිළිගන්න හිතා හිතෙන් තනක් නැතින. මේ විදිහට පැහැදිලි අවබෝධයෙන් පිළිත භාවනා කරොත් එහෙම සෝවාන් වෙන්න පුළුවන්. දැන් වේලාව දලාට ඉතාමත් මාසන් නිසා අපි මේ දේශනාව දිගින් දිගට කරන්නේ දැන් මේ ප්‍රමාණවත්. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරමු මේ ආකාරයෙන් බුදු පූජා පවත්වනානේ දීලා ධර්මය සාධනය කියන දෙවියන්ට සම්පන්න මේ ආකාරයෙන් සැත්සංගන සංයෝග කියලා මේක සරල සත්‍යෝ අපිට මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය අවබෝධ කරගන්න ලැබේවා ඒ තුලින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පිළිබඳ තියෙන සිතුවිලි ඒ හේතෝ ඒ පිළිබඳ තියෙන සංස්කාර ධර්ම සමනය වීම තුළින් සම්පූර්ණ නිවිදයාම තුළින් නාම රූප නිරෝධ දැකීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන් සැලසීමේ මේක සල්පේතියෝ ආස්මාරිය ඔකනාලිස්ථාන ප්‍රාර්ථනා දැන් සබාගෙන දෙවියන් මේක තුන් අනුමෝදන් කරන ආකාශයට හදින් පාටේ කරනවා ඉදම් මේ ඥාති නම් හෝතු කියලා මේ ඥාතිය.